මෙතනත් ඇතුළේ පංචස්කන්ධය අරලා මහා ගුණවත්ත්වය අර්ථයෙන් පවත්වාගෙන ලබන දේශනා මාලාවේ තව දේශනාවක් අද ඉතිපත් වෙනදයි අප බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ සංඥාස්කන්ධය අර්ථය ගැන අප කර්ම කියන්නේ ඇති නිසා අද සංස්කාර ස්කන්ධයේ ඒ ආස්කාරයේ ආදීන සංස්කරණය ගැන දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන සමහර විට ඒ දේශනාව සමහරක් ගැඹුරකට පුළුවන්. ගැඹුරු දේශනාවක් නෙවෙයි සාමාන්‍ය ගැඹුරක් වන්නත් පුළුවන්. මම දන්නවා අප මුලදීම මේ මහා පුණ්‍ය සූත්‍රයේ දේශනා කර පටන් ගන්න විට සත්‍යතරය සම්මත බව ඒ බාහිරයට බුදුරජාණන් වහන්සේ සුබ සඳහන් ආකාරයෙන් සූත්‍රයේ දැක්වෙන බව ප්‍රකාශ කළා. ඒ ප්‍රශ්න අතරේ එක ප්‍රශ්නයකට පිළිතුරු යන්නේ අපයන්නේ පංචස්කන්ධය ආකාරය ආදීනේ මුත්තරණය කුමක්ද කියන ප්‍රශ්න දෙකකට. මෙන්නේ බුදුරජාණන් වහන්සේ ඒ ස්කන්ධ පදයෙන් සෑම ස්කන්ධයකම ආස්වාදයේ වශයෙන් දක්වා ඇත්තේ ආදීන වශයෙන් දක්වා ඇත්තේ නිස්සාරණ වශයෙන් දක්වා ඇත්තේ එකම කරුණයි. එහෙමයි නන්දෝත්‍රයේ පාය පාඨයේ දැක්වෙන්නේ තේමක පාඨයෙන් දැක්වූ දෙතුන් කොටේ දක්වා තිබෙනවා. අද මේ දේශනා පවත්වන විට ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ දේශනා පාඨය පමණ විස්තර කරනවා. ඊට පස්ව මේ දේශනා පාඨයේ අපට ලැබෙන ආකාරයට අනුව අපගේ අවබෝධය පරිණාම කරගෙන විස්තර කරන ඉන්නකම සමහර විට ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා යයි සඳහන් වන ශ්‍රේමක පාඨයන් ඉක්මහා යමී කතා කිරීමට සමහර අවස්ථාවන් තිබෙනවා. ප්‍රායෝගික වශයෙන් ධර්මයේ ලක්ෂණකට ඒක වුණම අන්නතම ඕන. එනිසා අප කරන දේශනාවේ සමහර තැන් සමහර විට එසේම පාඩම් වෙනවා යමෙක් කරන්න සිදු වෙන අන්ත සත්‍යව අන්ත භක්තිය දැක්කට කියලා ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. එතකොට සංස්කාර සංදේ කියන එක විස්තර කරන එක මම යාට කලින් කියා දුන්නා මතක ඇති. සංස්කාර කියන වචනේ මුදනේ දෙන අවස්ථාවවලට අනුව පිළිදක්ෂ දක්වන නමුත් මේ පංචස්කන්ධ කතාවේදී සංස්කාර කියන වචනේ අදහස් කරනු ලබන්නේ සෛන්‍ය දුක්ඛේ සංකේතනාකාය නිචේතනාකාය හය රූප සංකේතනා ශබ්ද සංකේතනා ගන්ධ සංකේතනා රස සංකේතනා පොට්ටබ්බ සංකේතනා ධම්ම සංකේතනා යන්නේ දක්වා ඇති මේ කුම්කලවා ඇතිවන සිටිවිලි සම්ප්‍රය අතුරු කරගෙන ඇතිවන සිටිවිලි ආදී ඒ අරමුණ අරමුණ පාදක කරගෙන සමාගයේ පිටතෙන් ගලා යන සිටිවිලි වලටයි සංස්කාර කියන වචනය මේ පංචස්කන්ධ කතාවේදී විස්තර කරන විට ඒ වචනය විස්තර කරමින් අපට දක්වන්න සිදුවනවා. එනිසා සංස්කාර කියන වචනයට නිමිති අන්තර්ගත වන්නේ සියලුම සිටිවිලි කියන පරිණාමය පිළිබඳ කරගන්නට ඕන. මේ සංස්කාරස්කන්ධයේ ආස්කාරයේ වශයෙන් බුදුජානක මහන්සේ දෙන්නේ මානීය සංස්කාර තුළින් යම් කිසි සත්‍යක් සොන්නක් ජනිත වෙනවා නම් අන්න ඒක තමයි සංස්කාරස්කන්ධය තුළින් ජනිත වෙන ඇතිවන ආස්කාරය කියලා බුදුජානක මහන්සේ දෙනවා කියලා. මේ ආස්කාරයේ දැනගන්නේ සංස්කාර සිතිවිලි ඒ සිතිවිලි වලට අරමුණ වන්නේ අසෝක සංකේතනා දේවයෙන් දැක්වූ පරිදි ඇහැට දැනෙන රූප කන දැනෙන ශබ්ද නාසයට දැනෙන ගන්ධය දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශ මනසට දැනෙන අරමුණ ධම්මා අරමුණ මේ අරමුණ එක්කෝ අතීත අරමුණ වන්නත් පුළුවන් එහෙම නැත්නම් අනාගත අරමුණ වන්නත් පුළුවන් එහෙමත් නැත්නම් වර්තමාන අරමුණ වන්නත් පුළුවන් එතකොට මේ කාලත් ප්‍රේත මයස්කෝ ආරම්මණයන් පාටක කරගෙන මේ සිතිවිලි කරනවා ඒ සිතිවිලි තුළින් සුඛයක් ප්‍රවණත්ය ජනිත වෙනවා අන්නේ සුඛේ ප්‍රවණත්ය සංස්කාර ස්කන්ධයෙන් ඇති වෙන ආස්වාදයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට අපි අපේ සිතිවිලි ගැන අපේ ආරම්භණයක් ගැන අපි ටිකක් පළමුව කල්පනා කළොත් මේ සංස්කාර ස්කන්ධයේ ආස්වාදයේ පිළිබඳ නිරෝධ අවබෝධය ලබන්නට හැකි වෙනවා අපි කල්පනා කරමු අතීතයේ දකින්න රූපයක් ඇහැට පෙනෙන රූපයක් කියලා හිතමු. අරමුණු කරගෙන දැන් අපි සුඛ ආස්වාදයක් අත්දකිනවා කියලා. අතීතයේ දැකින ලද රූපය දැන් අපට අරමුණක් කියලා නැහැ. ඒ රූපාරම්මණය දැන් අපේ ඇහි ප්‍රතිනේ අපිට පේන්නේ නමුත් සිිතේ සිිත තුළින් ඒ සම්බන්ධය සිිතේ එකක් බලාගෙන යනවා රූප සංකේතය. ඒ රූප සංචේතනා රූපේ පිළිබඳ ඇතිවන සිතිවිලිම තුළින් වේදනාවක් ඇති වෙන සුඛ වේදනාවක් එකට අපි කියන්නේ ඒකාස්වාද කරනවා. එතකොට අතීත රූපාරෝමණය කරන කරගෙන හැදෙන සුඛාස්වාදයක් ඇති වෙන විට අපි ආස්වාද කරන්නේ කොහොමද? ඒ අතීත රූපාරෝමණය දැනෙන්නේ අපි ආස්වාද කරන්නේ අපේ සිතතමින්ම ජනිත වන සිතිවිලි මාලාවක් කියන කාරණා දැන් තේරෙන්න ඕන. අපි අවස්ථාව කරන්නේ අපගේ හිත තුළින් අපින්ම ඇති කරගත් සිතිවිලි කියලා. කලින් රූපාරාමයේ දැන් නැති නිසා. දැන් තව උදාහරණයක් දෙනවා. කලින් අපේ ආසන ලද සින්දුවක් වැනි නිස්සබ්දය අපි හිත නිසා සතුට වෙනවා. සත්‍යනා කරන්නේ තමාම සමාධිය වෙනකොට හිත නිසා සතුට වෙනවා. ඒකේ ඇතුළේ කොමන්ද ශබ්ද සංකේතනා ප්‍රත්‍යයන් සම්බන්ධ ප්‍රේද ටිකක් සමාජයේ සිට තුළින් ගලාගෙන ඒකයි අපි ආස්වාද අර කලින් ඇතුළු ශබ්දය අපිට ඒ අවස්ථාවේ විද්‍යමාන වන්නේ නැති බව තේරෙනවා. එතකොට මේ කාරණාවලින් මේ හැටි පැහැදිලිව අවබෝධ වෙන්නේ අතීත අරමුණ කොළම මොන සංකේතනාවක් ඇති කරගෙන ආස්වාදයක් අත්දැක්ක ඒ ආස්වාදයේ දැනිට කර දෙන්නේ අතීතයේ දුක ඇසකෝ ආදී ආරම්මණයන් තුළින් නොවේ සමාගයේම සිත තුළින් පහළ වෙන සිතෙමි තුළින් කියන කාරණා. මේක තේරුණාද? ඒ වගේම මේ අවබෝධය අනාගත ආරම්මණය තුළින් පතරවන්න පුළුවන් වෙනවා. අපි දැකපු නැති රූප දකින්නට බලාපොරොත්තු වෙන රූපකලේ අපිට ආස්ථානයක් කරන්න පුළුවන්. අසතු නැති අසීමිත ලැබෙන සද්දකේ අනාත්මය අසීමිත ලැබෙන සද්දකේ ඒ වගේම අනාගතයේදී අපට හමු වන අරමුණු කෙරෙහි ආස්වාදයක් අද අත්දැකීමට පුළුවන් ඒ වගේ සිත සිත ඒ අතීතයේ ඇතිවිය හැකි අරමුණු පරම අපට හමු වෙන්නේ නමුත් අපගේ සිත තුළින් සිත සංස්කාර චිත්ත සංස්කාර ධර්මයන් ගලා යන ඒ චිත්ත සංස්කාර ධර්මයන් තමයි අපි එහි ඉස්සාස්කාර කරන්නේ දැන් මෙයාට පැහැදිලිද අපේ අතීත හෝ අනාගත ආරම්භයන් පාදක කරගෙන යන සුඛාස්වාදයක් අත්දකිනවා නම් ඒ ආස්වාදයේ ඇති කර දෙනු ලබන්නේ ඒකේ ආරම්භයන් තුළින් නිවේ සමාධියම සිටිවිලි සමුදාය තුළින් බක් සමාධියම සිට තුළින් ගලා යන සිටිවිලි එකක් තමයි මේ ආස්වාද කර කර කරගෙන මෙතෙන්දී ඇති වෙලා තියෙන මුලාව කලින් අපි ඇහැගෙන රූපයක් ආස්වාද කරන එක රූපේ ආස්වාද කළා රූපේ ආස්වාද කරා කියන මුලාව කනට ඇහෙන ශබ්දයක් ආස්වාද කරන එක අපි හිතුවේ ශබ්දය අපි ආස්වාද කළා කියලා දැන් දැනෙන්නට ඕනේ අනිත් ආරම්භන දෙලෙසමයි මේ අරමුණේ ආස්වාද කරන්නේ චිත්ත සංස්කාර ධර්මය. සමාධිය තුළින් සිතෙන් පහළ වෙන සිතේ. මේ කිසිදු පහළ වුණේ නැත්නම් අරමුණ තුළින් ආස්වාදයක් ඇතිවන්නේ. මේක මේ සංස්කාර සංවේදී ගැටෙන ආස්වාදයේ නිවන ඉතාම සරල අදහසක්. ඒ සරල වැදහකට වඩා සංකීර්ණ අර්ථයක් මට මේකේ වැටෙනවා. ඒක හැම දිනකටම සමහරට තේරෙන්නට පුළුවන් තේරුම් ගන්න උත්සාහ කරන කවුද. අපි පංචස්කන්ධයේ ආස්වාදයේ විස්තර කරන විට රූපස්කන්ධයේ ආස්වාදයේ වශයෙන් දැක්කේ රූපයක් තුනේ යම්කිසි සුඛයක් වුණාට දැනෙනවා අන්න ඒ ධර්මයේ පාඩම. ඇහැට දැනෙන රූපයක් උදාහරණයකට ගත්තා නම් ඇහැට දැනෙන රූපයේ තුනේ ආස්වාදයක් දැනෙනවා කියලා බලන්නේ ඒවා රූපස්කන්ධයේ ආස්වාදයේ විස්තර කරන විදිහ. වේදනා ස්කන්ධයේ ආස්වාදයේ විස්තර කරනකොට අපි ඒ උදාහරණයෙන් ගතොත් අපි ආස්වාදකන්නේ ඇහැට පෙනෙන රූපේ නෙවෙයි ඒ රූපේ තුළ පිටතින් වේදනාවක් දැනිට වෙනවා සමාගයේ වේදනාවයි ආස්වාදකන්නේ කියලා ඊට වඩා ටිකක් ගැඹුරින් එක පරිදි සංඥාස්කන්ධය විස්තර කරන්නේ නැත්නම් සංඥාස්කන්ධයේ ආස්වාදයේ සමග පැහැදිලි කර දෙන මුට අර කලින් කියපු ධර්මතාවලට වඩා ගැඹුරු කරුණක් ඊළඟට ඉදිරිපත් කළා. අපි ආස්වාද කරන්නේ රූපේ නෙවෙයි අපේ ඇහැට පෙනෙන රූපේ නෙවෙයි උදාහරණයක් දැක්වෙන රූපයක්. ඒක නෙවෙයි. මේ රූපේ පිළිබඳ අපේ චිත්තතන සංඥාවක් ඇතිවෙන මේ කොහොමදයි මේ ලක්ෂණය මේ ආකාරයක් මේ ආකාරයේ මේ ආදී විවිධ ආකාර සංඥා සමාධියේ සිත තුළින් ජනිත වෙනා ඒ සංඥාවට අනුබද්ධිත ඒ කියන්නේ ඒකට සම්බන්ධ වෙනස් සිතිවිලි වෙනවා අන්න ඒ තුළ නැමී වේදනාවක් ඇතිවන්නේ ඒ වේදනාවට ආස්වාද කරන එක වෙන ප්‍රකාශ ඒක අර කන්තියේ කතා දෙකම ගන්න දෙයයි ඒ කියන්නේ ඔය දැකින ලද රූපයේ කෙරෙහි ඇති කරගත් සංඥාවට අනුකූලව අපේ ආස්වාදයේ වඩෙන්න පුළුවන් නැත්නම් නැතිවන්න පුළුවන් අද ආස්කාර කරන රූපාරම්මණයක් අත උදාහරණයක් ගත්තොත් හිත වෙනසේ රූපාරම්මණය තුළින් අපට ආස්වාදයෙන් සම්බන්ධ තරහිතක් පවා ජනිත වෙන පස්සක් ඉස්සරවන්න පුළුවන්. අපගේ සිතිවිලි වෙනස් වෙනවා. ඒ සිතිවිලි වෙනස් වීමට අනුකූලව ඒ ආස්වාදයක් වෙනස් වෙනවා. මේ ඇට ජීවිතයේ අධ්‍යක්ෂණ පාදක කරගෙන මේ ජීවිත පාරමිතා පැහැදිලිව අවබෝධ වන්නට ඕන. මේ සංස්කාර ස්කන්ධයේ ආස්කාදයේ වෙනකොට ඔය කියන ස්කන්ධයේ කතාවට වඩා ගැඹුරු දෙයක් කියන්න තියෙනවා. මේක තේරුම් ගන්න උත්සාහ ගන්න ප්‍රායෝගිකව පසු අත්දැකීමකට පුළුවන් කෙනෙක් අත්දැකීම නිසා ඉහළ අත්දැකීමක් ලබන්න පුළුවන් වෙයි. අපි ආස්වාද කරන්නේ රූපාරම්මන වේ. ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන වේ. ඒ ආස්වාද කරන්නේ ඒ ඒ ආනන්දන තුළින් සංඥාතා සංඛාර ඇති කර ගැනීම තුළින් පහළ වෙන අපගේ වේදනාව. මේ කරුණ අප කලින් කියපු කාරණා. එතකොට ඒ ආස්වාදයේ යන්තර දෙන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි අපිට සෑම සත්‍යයකදීම වාගේ පිටතට පවතිනවා මේ දුක් වේදනාව විඳින්නේ කැමැත්තක් සුඛ වේදනාව විඳීමට ආසාවක්. කියන්නේ ආස්වාදයක් ලැබීමට කැමැත්තක් ප්‍රතියක් ඒ පිළිබඳ ආස්වාවක් දැනෙන්නත් ඒ මේ සිත තුළ පාදින. මේකට කියනවා ඡන්ද රාගය. ඡන්දයෙන් කැමැත්ත රාගයෙන් ඇලුනේ. මේ ආස්වාදයේ දෙවීමට කැමැත්තක් තියෙන ආස්වාදයේ දැරීමක් පවතින මේකට තමයි කියන්නේ සංහා අනිත්‍ය යකින් සංපත්තලා කියන අතිකසල අනේ මේ ජලයේ ඇතුළේම තැන්පත් වී තියෙන දෙයක් මට පිළිගන්නේ නැහැ කාට ජලයේ කරන්නේ අන්න ඒක තියෙන්නේ චිතක ආරම්භයක් වෙන කොටවලදී සංකල දුරු යකින් සංපත් පිළිබඳ ධර්ම වලට අංශ ධර්ම අංශේ ධර්මය කියලා ප්‍රකාශ කරන්නේ. දැන් කොටවල උදාහරණයක් වශයෙන් දක්වලා තියෙන නැත්නම් තේමාවක්. ඒ තේමාව විස්කන්නේ හැම වෙලාවෙම. අවශ්‍ය කාරණාවක් දැන විදසම නයා දිනේ විස්කරනවා පුළුවන්. ඒ ඒවාගේ අනිත්‍ය ධර්මයන් හැම වෙලාවෙම නැගී සිටින්නේ නැගී සිටින සුදුසු ආරම්භණයන් එළඹ විකස ඇති විකසන ඒ අනිත්‍ය ධර්මයන් නැගී සිටිනා ගන්නා අනිත්‍යයත් එක්කම ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ සංද රාගය මේ සංහා අනිත්‍ය තමයි සිත තුළ පවතින නිසා තමයි රූපයක් තුළින් ආස්වාදයක් දැනෙතවන්නේ අධ්‍යයක් තුළින් හෝ ගන්ධයක් තුළින් හෝ රසයක් පොත්පත්යක් හෝ වෙනත් ධර්මානමයක් තුළින් ආස්ථානය දැනට කර දෙන්නේ ඔන්න ඔය කියන සංසේ රාගයේ සමාගයේ කොට තුළ අනිත්‍ය ධර්මයක් වශයෙන් පවතින නිසා මේක අර කලින් කියපු කාරණාවට වඩා ගැඹීර අදහසක්. ඒ අනිත්‍ය නැත්නම් සංසේ රාගය කියන්නේ මොකද්ද සංස්කාර ධර්මයක්. සංස්කාර සංදේශය ඇතුළු ධර්මයක්. මේ අපි හිතමු දහන රූපයක් බලලා ඒකේ සත්‍ය වෙනින්නට කැමැත්තක් නැත්නම් ඡන්දයක් නැත්නම් රාගයක් නැත්නම් හැඟීමක් නැත්නම් කවර රූපයක් දැක්කත් ඒකේ මාතේ නැති. සත්‍යයක් දැක්කලා ඒ සත්‍ය අහලා රද්දේකින් ප්‍රසාස්පදයක් නිදෙනින් කිරීම සඳහා ඇලීමක් කැමැත්තක් නැත්නම් ඇතන සත්‍යයේ ඇතිවීම මාත්‍රේම හතර වෙනවා. ඒ වගේම අනිත් ඉන්ද්‍රයන් සමෝන අරමුණු දැනීම මාත්‍රයකටම සීමා වන අර ආස්වාදයේ වාසනාව සංසාරයේ නැමෙනවා. ඒ සංඥා අනුසේ ක්‍රියාවට නමනවා. සංඥා අනුසේ කියන්නේ සංස්කාර ධර්මයක්, සංඥාවේ කියන්නේ සංස්කාර ධර්මයක්. එතකොට මේ සංඥා අනුසේවත් සංසාරයේ සමාජයේ පිටකව තියෙන සතුට සම්මා වේදනාවක් ඇතිවෙන තැනට ආස්තාවක් ඒ ආස්තාව තුළින් රූපතල ලක්ෂාස්කාර දෙනවා සත්‍යතල ලක්ෂාස්කාර ඇති වෙනවා ඒ වගේම ගතපත් වලින් සත්‍යතලෙන් කායදනේ සත්‍යතලෙන් ආස්කාර ජනිත කරවා දෙනවා ඒ ඇනිමේ කමැත්ත තියෙන පිට ඒක ලබා ගැනීම සඳහා කායික ක්‍රියා සිදු කරනවා වාචික ක්‍රියා සිදු කරනවා මානසික ක්‍රියා සිදු කරනවා මේ සිද්ධ ක්‍රියාවන් සිදු කරන එක ඇතිවන්නේ සංස්කාර චේතනෙන් ගලාය අපි කායික ක්‍රියා කළා වාචික ක්‍රියා සිදු කළා මානසික ක්‍රියා සිදු කළා ඒ සෑම විටම ඒ ක්‍රියා සිදු කරන එක වන්නේ චිත්තයෙන් චිත්ත සංස්කාර ධර්ම ගලායන නිසා ඒවත් එතකොට සංස්කාර දැන් කල්පනා කරන්න ඔන්න ඡන්ද රාගය කියනවා එන්නේම කැමැත්ත තියෙනවා උදාහරණ රූපයක් එකට පැහැදීමට ඒ රූපේ දැකලා පැහැදීම සඳහා ඡන්ද රාගයන් සංස්කාර ධර්මයක් ඇති වෙනවා නැත්නම් සංඥා අනිත්‍ය දැනතුවා ඒ පස්ව ඒක යෝනිපාරම්මණ්‍ය ආස්වාද කියන සඳහා කායික වාස්මාන ක්‍රියා සිදු කරලා ඒ විදිහට සංස්කාර ධර්ම බලාගෙන යනවා දැන් කියන කාරණා ටිකක් ගමු ගැඹුරේ දැන් මේ රූපාරම්මනේ ආස්වාද කරන දෙක දෙක සතුට වෙනවා අභිනන්දනය කරනවා ඒක දැනෙනවා මෙහි සිදුවන්නේ කොහොමද මෙහි සිදුවන්නේ ඒ රූපාරම්මනේ දෙස බල දෙමින් පසුව ඇතිවන සුඛ වේදනාව කෙරෙහි ඇලීමක් කැමැත්තක් නැවත නැවත නැවත නැවත නැවත නැවත පුන පුනා සිදු වෙන ගලයි දැන් මොනවද තේරෙනවද? මේ ආස්ථාපයේ ජනිත කර දුන්න හේතුව සංගරාගයයි. ආස්ථාපයේ අත්දකින්නට ගලායන ධර්මය සංගරාගය. ඔබ තේරුම් ගන්න පුළුවන් නම් කොහොමද? ආස්ථාපයේ ජනිත කර දෙන්නේ කවර අරමුණක් වලින් හෝ දුක ආස්වාදයක් විඳීමට තියෙන කැමැත්ත සහ ආගේ ඇලීම නිසා ඒ තුළින් අපි මේ කැමැත්ත සහ ඇලීම තුළින් මේ ආස්වාදයේ අත්දැකීම පිළිබඳ සමහද දුක වේදනාවක් ඇති වෙනා ඒ දුක වේදනාවේ ඇලීම බැඳෙන බැඳෙන ඒක ආස්වාදයක් ඒකයි ප්‍රශ්න එතකොට ආස්වාදයක් ඇතිවීමේ හේතුවක් සඳහා ආස්වාදය අත්දැකීමට පිටතින් දරාගෙන යන්නේ සංදරාගය. මේ සංදරාගය කියන්නේ නැත්නම් බණාහසය ගැන සංස්කාරණයක් වගේ මේක හැම මොහොතේම නැති නැති නැති නැති යන සමයක්. මේ සංදරාගය සම්පූර්ණයෙන් විලලා දුරියක් යන්න ඔය කියන කිසිම ආරම්භයක් තුළ කිසිම ආස්වාදයක් දැනගවන්නේ නැහැ. මෙන්න දීප දෙනකොට අත්දකින්නට පුළුවන් කතාව ප්‍රායෝගික වශයෙන් අත්දකින්න පුළුවන් කතාවක් දැන් කියන්නේ. හැමෝටම බෑ. ඒක අත්දකින්න නම් ගන්න අනිත්‍ය සංකෝණයේ ක්ෂේත්‍රණයක්. මේක කරන්නේ සමහර සුඛ ආස්වාදයක් ඇත්ත වශයෙන්ම අත්දකින්න මානසික වශයෙන්. කායිකයක් නෙවෙයි වාචිකයක් නෙවෙයි මානසික වශයෙන් සාස්ත්‍රය අත්දැකීමක්. අපි මේ පන්තියට ආපු සමහර අය රහත් වෙලා කියන අය ඉන්නවා අනාගාමී කියන අය ඉන්නවා මේ නෑ අදලකට ඇවිල්ලා කියනවා මේක නැති බව තේරෙනවා තේරෙනාට පස්සේ අපි කියනවා ඒක නැති බව කියනම නොකිය නැති බව අවබෝධානට කාරණා ඒගොල්ලෝ ඒ අදහස් කරන මේකට කියනවා මම විරුද්ධතාව උපේක්ෂිතයි එතකොට සමහර අය මම කියන ගිහිල්ලා පුළුවන් තරම් ටෙලිවිෂන් බලන්න කියලා. පුළුවන් තරම් සින්දු අහන්නට, පුළුවන් තරම් ලෞකික ජීවිත ගත කරන්නට. සමහර අය කියනවා අපිට එහෙම කරන ස්වාමීන් වහන්සේ කියන නිතරම ඒ දෙන කිසිම ආස්වාදයක් නැහැ ඉස්සර වාගේ නෙවෙයි. මං කියන මගේ අත්දැකීම. අපි මේකට දැන් බැලේ ඉන්නවා දැන් අවුරුදු 10කට විතර උඩ විතරකට විතර උඩදී. එක් භාවනා අධ්‍යක්ෂකකින් පසුව සිත සම්පූර්ණයෙන් ඉස්සර කිසිම ආරාගයක් කිසිම ගැටීමක් කිසිම ඇලීමක් සිත තුළින් ඇති වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම නැත්තර නැති. ඉතින් මේකේ හරි. මම ශරීරය පිළිගන්න පුද්ගලයෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දෙයන්න ඒ ආකාරයෙන්ම අභිවාදයෙන් පිළිගන්නා කර්තයක් මන්නේ. භාවනාවෙන් ලැබෙන අත්දැකීමක් නම් ඒ ආකාරයෙන් ඉතින් අනුවාදයෙන් පිළිගන්න ස්වરૂපයක් මාත්‍ර නැහැ. ඒක නිසා ඒක අපි විමර්ශනයේ ලක්ෂණ. පුළුවන් තරම් රාගය ඇති කරගන්න, ද්වේෂය ඇති කරගන්න උත්සාහ කරනවා. මගේ භාවනාව ඒකයි. උදේ පාන්දර 3 ඉඳලා රෑ 10 වෙනකන් එක දිගටම රාගයක් ඇති කරගැනීමට උත්සාහ කිරීම, ද්වේෂයක් ඇති කරගැනීමට උත්සාහ කිරීමයි මාත් කරන්නේ. පළවෙනි දවසේ ගෑවෙන්නත් නෑ රක්ෂණ දෙයක් ඇති කරනවා තමයි. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ දැන් සතියක් ගියා. මෙයා හිතන ඇති දැන් හරියට ඔබ වැඩන්නේ. අත්තරේ නම් සති දෙකක් උත්සාහ කරලා තවත් නෑ. කිසිම රාග නිතිහිල්ල, දේශ නිතිහිල්ල හිත දෙන්නේ නැති වුණා. ඇති කරගන්න උත්සාහ කරලා. සුමාන තුනක් එක දිගට සමාන්තර තුනේ ඉඳලා රැඳාගෙන අඛණ්ඩ ලෙස කලේ ඒ පස්සට. කිසිම දවසක කිසිම නාගයක් කිසිම දේශයක් කිසිම ක්ලේශයක් නැතිවෙන්නේ ජනිත වෙන්නේ නැහැ. ඒ කාණ්ඩ පුළුවන් දැන් රහත් වෙලා ඉතල වැරදෙන්න සම්බන්ධ පුළුවන්. පස්සේ ප්‍රමාණ භාවනාවකට පස්සේ උත්සාහ කරලා උත්සාහ කරලා උත්සාහ කරලා එක් අවස්ථාවකදී මට හිතෙනවා පිටතින් මාර්ගය දෙලක් ඇතිවෙන්නේ. මම මේ කතාව කියන්නේ දෙවියන් බලන්න නැදන නාට්‍ය බලන්න රේඩියෝ අහන්න කියපු අයට ඒවයි අපිට ඇවිල්ලා කියන මේවා අනිත්‍ය දැනගන්න තියෙනවා ඒක නිසා කිසිම ඇලීමක් ඇතිවෙන්නේ නැහැ. එහෙම නෙවෙයි ආස්වාදයක් දිගින් අදහස තේරුම් කරගෙන ඒකේම ඒ අභිලාෂයෙන් හේතු වෙනවා. ඒ ආරම්භණයන් පතන දින්නට ඕන මානසික වශයෙන් අප කියන්නේ සංඥා අනුශේෂයෙන් මද්දගෙන. දැන් ඔන්න මානසික වශයෙන් මේ ආස්වාදයේ අත්දැක දැක ඉන්නවා. සත්‍ය වශයෙන් මානසික දැක්කා. ඒ අත්දැකන ගමන්න මේ කරන්න පුළුවන් කීකදේ දුන්නා ඒ වස්තුව බලන්න අපි කියන්නේ ධර්ම අවබෝධ කරන්නේ. අත්දැකන කාය ඉන්න විට සුඛාස්වාදය ඒකේ සංඥා ප්‍රාගයක් ඒ ආයතන ආස්වාදයේ අත්දැකීමට කැමැත්තක් ඇලීමක් තමයි පිටතේ ඇතිවන ආකාරය දක්වනවා. ඒ ධර්මයේ මේ සංගරාගයේ මන පිටින් අයින් කරන මේ ආරම්භයේ තුළින් කිසිම සුඛාස්වාදයක් දැක්වන්නේ නැහැ නේද කියන්නේ. සත්‍යයක් වෙනවා සමාධිය සංගරාගේ අයින් කළා නම් අනන්තකාපාටි නැති එතනම නිවිය. එතකොට සංගරාගේ කියන්නේ මේ සමුදේ ධර්මයේ දැකගෙන කියන්නේ ආස්වාදයේ පහළ වෙන ආකාරයට දැනෙනවා. දැන් මේ සංගරාගේ අයින් කළාට පස්සේ ආස්වාදයේ නිදෙන්නේ නැහැ සංගරාගේ. නැවත සංසාරයේ ඇති කරන මේ මානසික ආස්වාදය නැවත අත්දකින අත්දකින්නට බලනවා මොකක්ද මේක පහළ වන්නේ කියලා ඒකේ ඇතිවන්නේ නැවත සංසාරයේ සිටින දරාය මෙන්න මේකේ මේ සංසාරයේ කියන්නේ කොහොමද සංස්කාර ධර්මයක් ඔක නැත්නම් මේ මොන ධර්මයක්වත් කියලීමක් නැහැ කියලා බලනකොට වෙලිදී කියනවා සංසාරයේ කියන්නේ සමාත්‍ර පවර්ණ සංඥා අංශේ මෙන්න මේ සංඥා අනුසය දෙකම අවධානය යොමු කරගෙන සිටින එක ඒක කැටිකොට විස්තරි දෙන්නේ නැත්නම් අනිත්‍ය අනිත්‍ය යන ආකාරයට දෙකකට දෙකකට සිටින එක සංඥා අනුසය සම්පූර්ණව සේලා සංඥානං කය මැදිකා කියලා හදවත කැටහල දෙනවා සංඥාව සම්පූර්ණව සේලා කියලා පත්‍ය සාබෝධය ලබනවා මේ කරුණ නොදැක්කම අවිද්‍යාව වාස්තු මේ කණේ දැනගැනීම විද්‍යාව බව අවබෝධනා ඒ ධර්මස්කාර බව වැඩේ. ඒක පස්සෙ බුදු කෙනෙක් ආවම ගන්න තරමට එකමක් නැහැ. සමාසුද සමාගයේ සංකාණය තුළ නිකන්න අන්තයේ තියනවාද නැත්ද කියන ගුණ තේරෙනසා ඇත්ත නැත්ත බලන්න. සමහර අය මේ භවනා පන්තියේ යොමුෙච්චයි සමහර යෝගීතාවට යන ක්‍රියා ධර්ම දේශනාවට මේක තේරෙන ආකාරය අනුකූලව මෙහා ප්‍රවාහ මෙහාට කතා කරන්නේ. තමා ඉන්නේ කොතනද කියලා තමයි ඉස්සරහට යන්නේ. එහෙනම් අපි බලන්නේ සකසා ගන්නට ඕනේ. මෙන්න මේ සංහාරයේ ස්ථේනේක තමයි උපරිමයෙන් කතා කරන්නේ නිර්වාණ සත්‍ය කියන්නේ. ඒකට ගන්න මාසින් දුක් සත්‍ය ප්‍රකාශ කරන්නේ. යෝතස්සායේ සංහායයේ ස්ථේරාණ නිරෝධෝ ත්‍යාගෝ පටිච්චසමුප්පාදෝ මුක්ති අනාලය කියලා ඒ නිරෝධ සත්‍ය විස්තර කරේ ඔන්න ඔබේ කාරණා දැකීම සඳහා. ඒ සංඥාවේ අක්ෂේත්‍ර විලාසයේ පොදු. චිත්ත මාත්‍යයක්වත් නැති මේකේ රාගේ ගෙලුණු ඥාන නිරුද්ධුණා නම්. චාපෝ පටිච්චසමුප්පාදෝ එක සම්පූර්ණයෙන් ඇති කියන ඥාන. මුත්තේ අනාලේ එකතියෙන් ඒක සම්පූර්ණයෙන් සිදුවේ ඥාන. ඒකයි දුක්ඛ නිරෝධ සත්‍ය නිර්වාණ ධාතු කියන බුදුරජාණන් වහන්සේ දක්වපු සත්‍ය ධර්මයේ මුත්‍රාදේශ කියන ප්‍රකාශ කළා. මේ ධර්මයේ සමතම අත්දැකීම නිරෝධයක් නෙවේ ඊයේ මාර්ගඵල සමරාකෝෂයේ සිටින කීකදෙනෙක් ප්‍රොජෙක්ටා අපේ කාරණා ප්‍රකාශ කළේ අත්දැකීමට උත්සාහ ගන්න. එතකොට අපි මේ දක්වා ප්‍රකාශ කළේ සංස්කාර ස්කන්ධයේ ආස්වාදයේ පිළිබඳ මතකයෙන් දැක්වෙන අර්ථය සහ එළියේ ගම්භීර අර්ථය අපට අවබෝධ වෙනවා. ඒක මත පිටින් දැක්වෙන අක්ෂේයයන් සංස්කාරයක් වෙන සුඛයක් ආකාරයක් තියෙනවා. ඒ සුඛයේ සෝමනස්සේ දැනකට තියෙනවා. ඒ සුඛයේ සෝමනස්සේ තමයි සංස්කාර සංදේශයෙන් ඇතිවෙන ආස්කාරය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන කරා. මේක මේ පාඩත් තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගත්ත දැනට ප්‍රමාණයි. අපි දැන් ඊළඟට බලන්නේ සංස්කාර සංදේ ආදී වෙන පිළිබඳව. මේ ජීවිතහර කොටසක්යි ඒ වගේ පංචස්කන්ධයේම තිබෙන එකම කතාව බුදුජානක මහන්සේ ප්‍රකාශ කළ බව සූත්‍රයේ පාරායණය දක්වා තියෙනවා. මේ සංස්කාර අනිත්‍යයි නම් දුකයි නම් විපස්සනා නම් අන්න ඒකයි මහණෙනි සංස්කාර සංදී ආදීනේ කියලා බුදුජානක මහන්සේ දෙන්නුම් බව පෙන්වන බව සූත්‍රයේ දැක්වේ. සංස්කාර කියන්නේ සංස්කාර ධර්ම හේතුන් හටගත් ධර්ම. සංස්කාර කියන වචනේ කවර ආකාරයකින් අපි විස්තර කරන්නේ. එකම ආකාරයකින් මේක විස්තර කරනවා මේකෙන් හදගත් හේතුම ධර්ම සංකත ධර්ම සංස්කාරය. මේ සංකත ධර්ම වල සංස්කාර ධර්ම වල ස්වરૂපයක් තියෙනවා. සීමානි සංකත සංකත ලක්ෂණ එක තමයි තියෙන්නේ. ඒ සංකත ලක්ෂණ වල ලක්ෂණ තුනක් තියෙනවා. ඒකමද ඒ තුනයි. උපාදෝපඤ්ඤායති වයෝපඤ්ඤායති උපාද සිතස්ස අඤ්ඤතස්සං පඤ්ඤාය ඉපදීමක් දැනෙනවා ඒ ඉපදෙන්නේ විපරිණාමයක් දැනෙනවා ඒකට ඒකේ බැලීමක් නැති යාමක් තියෙන සංකත ධර්ම ලක්ෂණ තුනක් ඇති වෙනවා වෙනස් ස්වરૂපයකට නැති වෙනවා අපිට තේරෙනවා ඒක ප්‍රකාශ කරනවා එතකොට මේ සංස්කාර සංගය තුළින්ම දැන සංස්කාරයන් සංකතවන්නේ ඒකේ ස්වરૂපය. ඇතිවෙන සුඛ වේලාවක් වලදී විපරිණාමයට පත්වීම නැති වෙනවා. එතකොට මේ සංස්කාර ස්කන්ධයේ අනිත්‍ය ඥානයක දුකට විපරිණාමයට පත්වන මේ එක මේකේ ආධිනවයයි කියලා ප්‍රකාශ කිරීම ඉතාමත්ම සරල කාරණාවක්. ඇත්තෙන්ම ඒ අනිත්‍ය ස්වභාවයේ පරිණාමයට පත් වෙන තියෙන ආදීනයක් තියෙනවා. දැන් මේ බලාපොරොත්තු වෙන දෙයක් අපිටම හොඳ ජීවිතේ පුරාම ආදරය කළාකොට ආදරය කියන්නේ සංකේතී සංස්කාර ගන්න. ඒක හැමදාම පාඩම් ගන්න වෙනස් වෙන උපරිණාමයට පත් වෙන එක ස්වરૂපේ. එතකොට වෙනස් වෙනකොට උපරිණාමයට පත් වෙනකොට ඒක ආදී. අර කයින් ආකාරයකට ආදී නම් බවට පත් වෙනවා. මෙතේ එතකොට ඒ කියන ආත්මයෙන් වඩා ගැඹුරු වූ ආදීනයක් මම දකින්නට ලැබෙනවා. ඒ දෙකෙන් කවරක් කොහොමද කියන්නේ ඒකයි අපි කියන්නේ බුදුචාන් වහන්සේ ප්‍රකාශ කළායේ දැක්කන පාටෙන් විස්මා යන නරක සංහාරයක ශක්තිය දීපත් ගන්න පිළිගන්නේ. අර කණිමගේ පවස්තාවට කියන දේවා දැන් කියන්නේ එහෙම අවස්ථාවක්. මේ සංස්කාර ස්කන්ධයේ ආදීන මුලින්ම දැනගත යුතුම කාරණා. සංස්කාර අතහැරලා යනවා කියන්නේ ඒ සංස්කාර අධ්‍යයනයට නම් ආදීනව අවබෝධ කරගන්න. අපි කියන දැනුමයි එයාගේ ආදීනේ තේරුම් ගන්නාට කියලා ආදීනයි. ආදීනය අවබෝධ වුනේ යම් තරමක ඒ තරමට එයා අයත් කරන්න ගන්නවා. සංස්කාර ලෝකයේ අනින්න. එතකොට මේ සංස්කාර වල නිම ආදීනය මොකක්ද? සංස්කාර ආදී අනිත්‍යභාවයේ භවයෙන් භවයේ කෙරෙන සංස්කාරයෙන් සංස්කාරයට ගමන් කිරීමට ඇරෙයි. සංස්කාර ගමනේ නිමග්න කරගෙන සංස්කාර ස්කන්ධයෙන් කෙරෙන බලවත් ආදී ඕක අනිත්‍ය කියන එක විපරිණාමයට පත් වෙන කාරණේ කියන කතාව වඩා ගැඹුරු කතාවක්. මේ කතාව ඒ ස්වභාවය අවබෝධ කරගන්න. තරණ දෙකෝ තේරුම් ගන්න උත්සාහ කරනවා. සාමාන්‍ය මාත්‍රයේ කියන්නේ සංස්කාර ඔක්කොම දෙකෙන් හදලා විමුක්තිකක් ඉස්සරහට කියන කෙනෙක්. ඒ කියන්නේ කිසිම සංස්කාරයක් පිටපෙන විදේ නිරායයන් ගලන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අනුකම විඥානයක් විමුක්තිකක් උදා වෙනවා. අපගේ ඇහැට නාසය දිව ශරීරයේ මනසෙන් පහළ වෙන සිදුවීම් චක්කෝ ප්‍රදානී වාපාය මනෝ විඥාන කියලා විඥානයට අමතරව තව දැනීම මාත්‍රයක් එතකොට මුලේ පහළවන්නට පටන් ගන්නවා ඒකට කියනවා අනිදස්සන විඥාන මේ අනිදස්සන කියන්නේ මේ පින්නම් කරන්නේ නෙවෙයි නෑ ඔය අනිදස්සන කාලේ කියන කතාව හිතන්න බෑ ඒ අභිධර්ම පොතේ විශේෂත්ව නැමෙන්නේ සිත්ක දේශයකට ඔය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන දර්ශන විඥානය කියන එක ඇතුළත් කරලා ඇතුළත් කරන්නේ දන්නේ නැහැ. මේ අනිදර්ශන විඥානයේ කුමක්ද කියලා කෙනෙකුට පිළිගන්න බෑ. ඒකෙකට බංගකට ධර්මයකටවත් ඒකේ ආරම්භණයට තනද බෑ අරකට සම්පූර්ණයෙන් උත්තරේවා ලක්පත් වෙනවා. ඒ විදිහට එලෙසම පවතින විදිහ කිසිම කෙනෙකුට පිළිගන්න බෑ. දවසක් නෙවෙයි සතියක් නෙවෙයි මාසක් නෙවෙයි ජීවිත කාලය නෑ. කිසිම දෙයක් හිතන්නේ නැතුව කිසිම සංස්කාර ධර්මයක් එකතරින් ගලාගෙන ඉන්නේ නැතුව නිර්විකාරව වන නිකාන්ත දෙයින් මාසයක් බොහෝ කවදෙනකයි රහතන් වහන්සේ කෙනෙකුගේ සුදේශෝකේ. සංස්කාර බලයක් නෑ. හේතුව අවිද්‍යාවට උදාහරණ සංස්කාරකට උදාහරණ විද්‍යාවට නිසා සංස්කාරයෙන් දෙකකින් නිසා මේ විදිහට අවශ්‍ය නම් මෙතනට පුළුවන් අවශ්‍ය නම් කතා කරන්න පුළුවන් අවශ්‍ය නම් ගහන්න ගන්නේ දැලෙන් ගන්න ඕන දෙයක් ගන්න පුළුවන් මතක තිබෙන්නේ යටිසිත දෙකකින් සම්බන්ධතාවයක් මේ පස්සේ කියන නිසා සංස්කාර සම්පූර්ණ ගලා යන්නේ නැති නිසා ඒ ළමයන් මාතේ ඔන්න මැරෙන්නට කිසිම අපි කියන එකට ලොකු වචනයක් දාලා පදිනවා ඒකෙන් පස්සන විතර අර සිත තුනේ සුදුසු ගලා යන්න කිසිම එකක් නැති නිසා සිත නිසලව පවතින නිසා ඒ සිත මේ ජීවිතයේ ඉපදීමට හේතුබෝධ වූ අතීතයේ කුසල විපාක පස්සේ ගිනියම් මාත් සමග නිර්දේ. ඒකට අනුබන්ධිතව තව ටිකක් දැනගන්න පහළවන්නට බෑ. මොකද රහතන් වහන්සේ පින්නම් පහළට පෙර කිසිම දෙයක් තමයි දෙකකින් ගලන්නේ නැහැ. ඒ නිසා ජාතක වෙනසේ. ඒ පසුව ධාතුන් જાතිය ගැටෙන්නේවත් නැහැ. සාමාන්‍ය අනාගාමී ත්‍ත්වයේ දක්වා දෙන සෑම පොතලකින් හිත තුළ මේක නැහැ. මේ අපේ චිතට කියන්නේ දස්සනේ මොන්නේ අපපාදී කරන්නේ ආදී වචන බුදුරජාණන් වහන්සේ දෙන්නක් කළ තියෙන ඒක සිතිකමකට තේරුම් ගන්න පුළුවන් ධර්මයක් නෙවෙයි කලිද සුදුද කියලාවත් වටහා ගන්න පුළුවන් ධර්මයන් සාමාන්‍ය ලෝකේ පරිදර්ශය පාවොද කන්නට බැරි ධර්මයක්. සාමාන්‍ය ලෝකේ අනාගාමී සත්‍යයක් පාන්තිය සෑම කෙනෙකුගේ උදතුල මේ කියන සංස්කාර දරාය. චිත්ත සංස්කාර උදතුලින් චිත්ත විදලායන සත්‍ය කියන්නේ. හිත දෙන නිරායාසයෙන් මොකක්ද බැහැ ඔන්න කියන ගලන. හිතකට දෙන්න බැහැ නම් පහදායක් හිතින් ඉදී කියන්නේ. ඒ සංස්කාර නිරුද්ධ කරන්නේ ඒ නිසා සංස්කාර දෙකෙන් ගලායන සිදුවේ. මෙන්න මේ සංස්කාර දෙකෙන් ගලායන සිදුවේ මුලිකේ පුරාණ පවතින නිසා මරණ මොහොතේ සුඛ අවස්ථාවට පත්වන නිසා අර සිද්ධ වෙන්නේ සංස්කාර ගලායන ඒ අවස්ථාවේ සිදුවේ. එම නිසාම නැවත නැකට ඒ සම්බන්ධිත ප්‍රතිසන්දේ ඥානය කියන්නේ ඒ සිතිවිලි දරා යන නතර කරගන්න නැවත ඉතිරීමක් කවදාවත් වෙන්නේ ඒ සිතිවිලි දරා යන ස්වરૂපය ධර්මතාවයක් තියෙනවා ඒ ධර්මතාවයන් න්යායද අපකරම කලින් කියන්නේ තියෙනවා ප්‍රතිපන්න විඥානයේ පහළ වෙන විට පහළ වෙන තනකට ඒකයි මම වචනයක් ඇතුළේ ඉස්පත් කරන්නේ දැන් මේ මරණ මොහොතේ මෙලෙස සිතේ ගලාගෙන බලන්නේ අපි කියන්නේ සංස්කාර සංදේ ආදී කියන්නේ පරිපාලනය ගැන කියන්නේ ඒක ඔක්කොම මම කියන්නේ බුදු වචන වලින් ඔය සංස්කාරානිකයේ නාමයේ කයාවකින් කතා කරලා යනකොට එතකොට ධර්ම මාර්ගයෙන් තේරුම් ගන්න ඉතින් දලා යන්නේ ඥාන සංඥා කියන පරිඥානය. ගරුක සංඥා කරලා නම් ඒක ඉස්සරලා විදේකයක්. ගරුක කියන්නේ පංචානන්තය පාපකන්න අපසලපත් වෙන සුත්තපත් වෙන ධ්‍යානික මාර්ගඵලයක් කියනවා. මාර්ගඵල ගරුක පන්නේ මාර්ගඵල ලැබීමෙන් පහළ වූ ඒ විදර්ශනාමය ඥානක වාක්‍යය තමයි ධර්මපරණයට තියෙන විපස්සනා. ඒක නැත්නම් නැරෙන මොහොතේදී ආසන්නවස්ථාවේ විදිහට කරන්න තමයි මම මොකද කියන්නේ ආසන්නවස්ථාවේ. අපි යමක් කරන්නේ කියලා කියන්නේ කියලා පිටදෙක් කරනවා නේද? මේක නෙමෙයි. එක පාඩයක් ඇක්සිඩන්ට් එකක් වගේ දෙයක් වෙලා තිබුණා මැරෙන්නේ යමක් කරන්නේ කියන එක කියන්නේ ප්‍රතිලෙන්නේ. යම් කෙනෙක් සිහිනය කරලා ඉන්නේ සිහිනය කරන අවස්ථාවේදී මරණය වුණා නම් මේ දුරට සංදේ වෙන්නේ සිහිනය කිරීමට කොහොමද මෙන්න කියන අවස්ථාවේදී කරේ අවස්ථාන කර්ම සංස්කාර එතකොට මේ කර්ම සංස්කාර පිළිබඳව ගලා යන න්‍යාය ඒකයි කර්ම කර්ම නැත්නම් ආසන්න කන්නේ ආසන්න කන්නේ නැත්නම් මේ ජීවිතේ පුරා ප්‍රකට කරලා දුක කොහොමද කියලා ආශීර්වාද කරනවා කියන්නේ ඒකත් නැත්නම් සංස්කාර කර්ම කියලා මේ සංස්කාරේ කවදාවත් දාසන කරගන්නේ ඉතිරියේ තියෙන මරණ මොහොතේදී කොයි ආකාරයෙන් කොතනදී උදාහරණ දෙකකින් මනසේ පපත් ගන්න සිදුවන මේ කර්ම කියන්නේ හරි සංස්කාරයි ඒක දැන් තේරුම් ගන්න. එතකොට මුදිතනේ සිදුවේ දාන කියන්නේ ඒවත් සංස්කාර ධර්මයි. මේවා හැමදේමකොට අපගේ සිතේ රහතෝ තැන්කේ මේවා සිතේ ප්‍රාණීය දානතාවකිය තියෙනවා. මොකද්ද මේ දැන් මැරෙන්න යන්නේ නමුත් මේ ජීවිතේ අතහරින්න සෝදාගෙන තව තවත් ජීවත් වෙන්නේ අපේක්ෂාව ආශාව පරිසබරණ කියනවා දැක්කේ නම්දෝ. බාහිරදී තියෙන ආශාව බවස්ථාන පිළිතුර පාදේ. අද මෙතනින් සියදී නැතාගෙන මැරෙන්නේ කියන ඊළඟ මේ මැරෙන්නේ ඊට වඩා මොකද දැන් උපදින්නේ ආශාව පදනම් පාදේ. ඒක නිසා අවස්ථාවක් තමයි විශේෂ ප්‍රකාරයේ තියෙන දාන්නාව. ඊට අමතරව මේ මහ කියලා කෙනෙක් තිබුණා කියන වැරදි අවබෝධය විතර කාමයේ තියෙනවා. නැරෙනකොට කියන්නේ හරිනේ මම කියන්නේ නැහැ කියලා කොච්චර ධම්මහා තිබුණා. මම කියලා කෙනෙක් නැහැ කියන කොටේ කියන්නේ විමසන නිසා බලතලා කියන මම කියන හැඟීම ඇතුව. නමුත් නමුත් දැන් කෙනෙක් ගාව ආත්මානේ සුගන්න ඔබ දැන් කෙනෙක් ගාව මම කියන හැඟීම තියෙනවා. ඒ හැඟීමක් පවතින අවස්ථාවකට කැඩිලා. ඒ වගේම නැරෙන මොහොතේදී මේවා අයින් වෙලා යන කෙනා. උපාදාන කරගෙන මොනවද අල්ලන්නේ? එක්කෝ ඊළඟ භවයට යනවා. ඊළඟට තියෙන බව ආනාපානය ඇති රූප බලය ඇති අරමුණු වලට කොයිලෝ කැටයන්නේ නැත්නම් මේ මේ ජීවිතය දැන් අත්හරින්න තියෙන ජීවිතය මත නැත්නම් දරුවෝයි දෙමව්පියෝ තවද සහෝදරයෝ වාසිකින්ද කරන මොනවා ජරාවල තියෙන සංස්කාර ගන්න කැට වශයෙන් දරන සංස්කාර ධර්ම දේවයන් සම්පතේ මේ ඒ ධර්ම අල්ලනවා මේ උපාදානය සුදුසුල පාටියි එතකොට උපාදානය කියන්නේ අල්ලගෙන මම කියන්නේ මේ කියනවනේ බාහිර ලැබී තියෙන ආශාව දිනා කර්ම රැස්කව දිනා ඒ කර්ම මරණ මොහොතේ දරාය මේ කොක්කෝම සංස්කාරයන් බාහිර තියෙන ආකාර සංස්කාරයක් මම කිය අල්ලාගෙන තියෙන සංස්කාරයන් ඒ වගේම මේ මේ යම්කිසි උපාදානයක් වෙනවා මේ උපාදාන ආදී අනිත්‍ය හේතු සෑම මොහොතකම සංස්කාර ධර්ම. ඒ සංස්කාර ධර්මයේ ක්‍රියාවන් නිසා නැවත නැවත දුකම උපදිනවා, ජාතියම පහළවෙනවා කියන අවබෝධයේ නැති සංස්කාරයක් ඇතන තියෙනවා. ඒක කියනවා අවිද්‍යා සංස්කාරය කියලා. මෙන්න මේ සංස්කාර ක්‍රියාවලිය විසඳන දලා යන නිසා අර නැවත දැනෙත උපදින දුකේ පහළ වීම නැවත ආරම්භ වෙනවා. සංස්කාර සංගේ නියම ආදීනේ කියන්නේ කොන්නෝමයි. මේ ආදීනේ තේරුම් ගන්නට බැරුව සංස්කාර අතහරින්නට බැරුව සිටින නිසා තමයි මෙතෙක් සංස්කාරයේ ගමන් කරන්නේ. සංස්කාර අනිත්‍යයි වෙනාමයි කියන කතාව නෙමෙයි. මේ බව බුදුරජාණන් වහන්සේම බෙන්නම් කරනවා අවිද්‍යාපත්‍ය මද්ද. සංස්කාර සංස්කාරය අවිද්‍යාව නිසා සංස්කාරය කියන සංස්කාරයට නැවත නැවත පහළ වෙන ප්‍රතිසන්දේ විඥාන ඇතිවෙනවා. ඕක තමයි සංස්කාර ස්කන්ධයේ වෙන බලවත්ම ආදීන. මේ ආදීනේ දැක්කාට පස්සේ ආදීන අතහරින්න පහසු වෙනවා. ඊළඟට අපි කතා කරන සංස්කාර ස්කන්ධයේ නිෂ්ක්‍රමණය. සමහර අය හිත දෙන්නත් පුළුවන් ඒ වෙනාට ඒක දැක්කම කාරණා. සංස්කාර ස්කන්ධයේ විස්තරය කියන බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ සංස්කාර කියන්නේ සංගරාගේ ප්‍රතිනිධිමක් කටහරිනාවක් ඇතනම් අන්න ඒකයි මානේ සංස්කාර ස්කන්ධයේ විස්තරය. සංගරාගේ සංගරාවක් තමයි. සංගරාගේ නැතිවෙන සංගරාගේ ප්‍රතිනිධි සංස්කාර දෙකක්. එතකොට තමයි සංස්කාර කියන්නේ නිස්කලයක් නිතරම පස්සෙම කියන්නේ. මාර්ගයෙන් වලහන් නම් දෙකේ සිට සඳහන්. සිල්ව සංස්කාරයක් ගන්න ඉතිහා කියන ආරම්භයකින් තොර දැනීම මාත්‍ර බවට පත්න ඕනේ පවතිනවා. මේ කෙනෙකුට සම්පූර්ණ සංස්කාරයෙන් නිස්සාරණය දෙන්නේ ස්වභාවයකට පත්වෙනවා. කිසිම සිදුවිල්ලක් අනවශ්‍ය ආකාරයෙන් කරන්නේ අවශ්‍ය නැහැ. සමාජගත ස්වභාවයක් තියෙනවා. එය එවැනි කෙනෙක් සංස්කාරයෙන් නිදහස් වූ කෙනෙක්. මොකද කියනකොට කෙනෙක් අනසෑම කෙනෙක් නෙවෙයි. සංස්කාරයන්ගෙන් ඉදමස්සලා නැහැ දෙමස්සියට උපස්සලා නැහැ. සංස්කාර කෙරෙහි ඇලීමක් තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා තමයි අහස්සලයි අහස්සලයි කියන අය මේ කඩේ තමයි දින්දියාව. අනේ බුදුහාමුදුර ජීවමානක් කියලා කියන්නේ මම නම් මට යන්නේ නැහැ මේ බුදුහාමුදුර දැකලා පොතක් දැක්කම මේ තේරුණා තමයි. බුදුහාමුදුරුවෝ අද ජීවමාන වැඩෙනවා ඉන්දියාවේ බලනකට වීඩියෝ වීඩියෝ ප්‍රාර්ථනාදී කියනවා කියනකොට මට නම් හැඟීමක් අධ්‍යයනයක් නැහැ. උන්වහන්සේ දැක්කම මේ මට පිටර ගන්න ඕනේ. සංස්කාර කෙරෙහි නිෂ්කරණය නැතිකොට යන්නේ මේ සංස්කාර අල්ලාල්ලා කරනවා. ඊළියා මේ ධර්ම කරුණ විදියට මේ සංස්කාර කෙරෙහි ආස්වාදය ඒකේ තියෙන මේ නිෂ්කරණය සත්‍යසත්‍ය නැති නිසා එවැනි අය තමයි ඔය ඉතින් මේ පොත්පත්වල තියෙන දේවල් කියලා සම්බන්ධ දේශනාවල තියෙන දේවල් කියලා මට තියාගෙන සමාජය දාන දෙන්න ලෝකයට කියන්නේ සංස්කාර අත්පාදකයි සංස්කාරයේ ඉස්කමෙන් නැත්නම් සංස්කාරයේ ඉස්කමෙන් යමක් කරේ දැක්කා නම් යම්කිසි ධර්මයක් අවබෝධ කර ගැනීමට උනතාවක් වෙනා ඔහු විසිනෝ ඇලෙමින් සැලෙන්නේ මේ කියන්නේ කුමක්ද කියලා සමාජයේ සිට දෙස දාර්ශනික සිට දෙස බලන්නේ පමණයි ඒ නියම ධර්මයේ සිට දෙන මතය ඒතකොට අනුකේ ධර්ම වරකම් කරන්න අවශ්‍ය නැහැ කායික වශයෙන් අත්දැකීම් මතවන ධර්ම ඒ ආකාරයෙන් නිර්භයව ප්‍රකාශ කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ වගේ නැතිව වැඩි දියුණු වෙන බව කියන්න පුළුවන් හදිස්සියේ සත්‍යයක් කියලා තියෙනවා කාටත් බයයි, සීතල කාකාරීකෙන්වත් බය වෙනවා ඒ ධර්මයේ විශේෂ සංස්කාරය. ඒ නිස්සලයෙන් පස්සනයි. හැබැයි මේ ධර්ම අවබෝධය පිටතරින් බලා එන්නේ එක එක්කෙනාගේ ප්‍රඥා සම්පත්තියේ ප්‍රමාණය. ඒකට කියනවා ප්‍රතිමාන පරිසම්පදා කියලා. ඒ කියන්නේ මහත් බලයන් සාර්ථක කරන කෙනෙකුට යම් කිසි පරිසම්පදාවක් අධිකාරතුනේ එක එක පුද්ගලයාගේ පටිසම්භිදාව ගැඹුරින් හඳුනන්න පුළුවන් පටිසම්භිදාන පටිසම්භිදාව කියන සත්‍යය සම්පූර්ණ වශයෙන් ඇතිව කෙනෙකුට බුද්ධ ඥානනාථගේ පිළිස්සාරයෙන් ඒ පිළිස්සාරයෙන් හදතුලින් කෙනෙක්ගේ පොතේ අවස්ථාන පොතේ උපදා ගන්නට කෙනෙකුගේ ධර්මයක් අහන්නට සම්මාතන සත්‍යයෙන් හඳුනගන්න මත කරනවා පුළුවන් කියනවා. ඒ සංස්කාර සම්බන්ධයෙන් ඉස්තරෙන් දෙන්න පස්සෙ කෙනෙක් සංස්කාරයන්ගේ ඇලියලෙක් සිටින කෙනෙකුට ඒ නිස්සාරණයට පත් කරගන්නේ නැති කෙනෙකුට මේක අපිට කරගන්න බැහැ. දැන් ආහාරයෙන් කියවා සම්මාදයේ නිදේශිත සංස්කාර වලා යන්නේ ඒකයි නිස්සාරණ. නිදහස් වීම ගැළවෙනවා සංස්කාර. අනිත් අයගේ විතර නිදහස් වීම ගැළවීම නැහැ සංස්කාර සිදුවෙන බලා යනවා. ඒ නිසා තමයි ඒ ආධිනව වලින් සංස්කාරයෙන් සංස්කාරයට ගැටගැහෙන්නේ. මේ කතාව තමයි විද්‍යාඥයන් වහන්සේ පටිච්චසමුප්පාදයේ විස්තර කරනකොට ප්‍රකාශ කළේ අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ අවිද්‍යාව සංකේතා සංඛාර නිරෝධ සංඛාර නිරෝධ නිසා නැවත නැවත දෙකෙනෙක් සංදේශනාය නිරෝධය එයාට හිතන්න පුළුවන් මේ රහතන් වහන්සේගේ කර්මයේ කරලා කර්මයේ කරපු නිසා තමයි මේ නැවත උපදින්නේ. කර්මවල දෙයක් ගන්න දෙයක් නෙමෙයි. මේ අය ඉගෙන ගන්න කර්ම ඉගෙන තේරලා ඉවරයි. ගියාට කර්මය ගැන කතා කරන්න දෙන්නේ. දැන් අද උදේ මේ බන්නේ ධම්මේ අහනකොට නම් කර්මජිත සංස්කාර මේ අයගේ පිටතට ගහනවා එක්කම තේරලා දෙන්න ඉවරයි. ගහතනාන්නේ කෙනෙක් කරන්නේ නවත්නාට පස්සේ නැවත කර්ම රැස්ෙන්නේ. අර කලින් කරපු කර්ම තේරලා ඉන්නේ. නැවත කර්ම රැස්ෙන්නේ මොකද අර අනිත්‍ය විඥානයේවත් සත්‍ය විඥානයේ කියලා කතා කරනවා කරනවා නම් දාහනක් ඒක නෑ ඔක්කොම. එහෙම කියවන ඒ හා සම්බන්ධ ගැටීමක් නැතුව ගැටීමක් නැතුව ඔලිමක් නැතුව සම්බන්ධ වීමක් නැතුව කිසිම ආකාරයෙන් දැරීමකින් තොර ඒකට පවතින අතරම මතු පිළිසකින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වචන පිට ගන්නට පුළුවන් කටයුතු කරන්නට පුළුවන් සිතන්නට පුළුවන් ඒ නිසා සංස්කාර බලන්නේ උපසවල කියන්නේ සංස්කරණය නැහැ නමුත් රාහත්නාදියා බුදුනක් විපාක ශක්තිය නැති ආකාරයෙන් අපි යටි කරනකට පුතලම කර්ම විපාකයක් තිබෙනවා. ඒ විපාකයක් මෙයා ආරාධනා කරන්නේ මෙයා පතේ මෙයා දුරු වෙන කියලා ඉතිරි සැලසෙල්ලක් දක්වන්නේ. ඒ විපාක සත්‍ය පළදෙන්න සුදුසු අවස්ථාවක් මත විපාක පළදෙන බුදුන් පළදෙන. ඒ විපාක තේරන්නේ සාධනාවකේ කියනම පසු. එතකොට මේ සංස්කාර ස්කන්ධයේ නිස්සරණයේ නිස්සරණයේ එන කීයේදී පස්සේ අන්තිය ආයේ සිට සංස්කාරයන්ගේ නිස්සරණයට පත් වෙනවා. ඊමණ නිස්සරණයට පත් වීම සඳහා කටයුතු කරනවා. කොහොමද කියලා කටයුතු කරනවා. ඒක නැති කරන්න නම් අවිද්‍යාව නිරුද්ධ කරන්න ඕන. අවිද්‍යාව නිරෝධ සංස්කාර නිරෝධ අවිද්‍යාව නිරෝධ සංස්කාර නිරෝධ කියන්නේ බුදුහාමුදුර ප්‍රකාශ කරන්නේ අවිද්‍යාව නිරුද්ධ කරන අවිද්‍යාව කියන්නේ සතරවර සත්‍ය ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් සත්‍ය සත්‍යෝගයක් නෙමෙයි. අවිද්‍යාව නිරුද්ධ කරන්න නම් මොකද කරන්න තියෙන්නේ? මම දෙන්නේ කියන අත්මානය විදිහට අවිද්‍යාව නිරුද්ධ කරනවා කියලා කරන්නේ අත්මානීය සිද්ධාන්තය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ විස්තරවදාරනවා අනිත්‍ය සංඥා විස්තරේ භාවයේ කල්පා අත්මාන සම්පදාය අනිත්‍ය සංඥාව විස්තරේ දීපනවා අනත්ත් සංඥා සංකාරේ අනත්ත් සංඥාව විස්තරනවා අත්මාන සම්පදා සම්පාදනයි මහණෙනි මේ අත්මානීය විස්තරේ වෙනත අනිත්‍ය සංඥාව සමස්ත කරන්නේ නැතේ අනිත් සංඥා භාවිතා කරන පුද්ගලයාගේ සිත තුළ අනන්ත සංඥා සංස්කාරී අනන්ත සංඥාව තේරෙනවාද? ඒ අනන්ත සංඥාව තුළින් ආත්මාන සංඥා සම්පාදනයේ අත්මානයේ සම්පූර්ණ නිරවටේ ප්‍රතිනිදෙන්නේ. ඒ විකයන් සැලෙන්නේ කොමන සඳහාද? පංචස්කන්ධයේ නිස්සාරණය සඳහා සම්පූර්ණ අර්ථය ලබා ගන්න බැරි අනිත්‍ය සංස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දැක දැක බල බල වාසය කිරීමයි කළ යුත්තේ උද්‍යාප්‍යාපක්ෂයේ නියම කියලා දක්වා දෙන මේ පංචස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දෙක දෙක දෙක කාරණා වාස්තේ ගන්නට ඕනේ. යම් කිසි යෝගාවචරයේ ඇතිවීම නැතිවීම දෙක දෙක සිටින විට අපි මේ පිළිගන්න මේ සෝමනතා සෝමනතා කියලා වචනයක් දේශනා කරලා තියෙන ඔය කියන සෝමනතාවය නෙවෙයි. අපි මේ සෝමනතාවය කියන අදහස් කරේ. ඇස් දෙක පියාගත්තාට පස්සේ මේ ඇන හිතට තේන රූපාරාමය කිසිවක් සමන්දියවත් පාය රූපන් මොකක්වත් දෙන්නේ නැතුව නිකන් ගන්න කරුණක් වගේ කිසිම දෙයක් නැතුව උදාහරණේ පාරණා බස්සක් යකගෙන අපිට තෝරණතාවය කියන විස්තර කරා. ඒ තෝරණතාවය මම කියන්නේ. යම් කෙනෙක් සමානා කරගෙන හිට අනුම පහනක් දැල්දෙන. දැන් දැන් කියන එකපාරට තමයි නිවනපත් පණික්‍රම ආලෝකයේ නිරුත් වෙලා කියන බණ සම්මත කරන පස්සෙන්. ඒ වගේම දෘෂ්ටියන සංස්කාර එක ශ්‍රේෂ්ඨ මාත්‍රයක් වගේ ජීවි ගණකවරක් වගේ සම්පූර්ණ ශ්‍රේෂ්ඨ මාත්‍රයක් ඇතුළේ නිරුද්ධ වී යාම ජීවි ඥාන නිරෝධාත්මකනාදීය කියලා කිසිම ලෝකයේ දෙවියන් ප්‍රශ්න මාගේ ත්‍ක්ෂේ කෝටේ මනසේ තේතනේ ජීවිතේ කාර්ය සමතපින්වත් ඒ අවස්ථාවේදී දක්ෂණය වන්නේ ඒකේ සිටින්නේ දැනුම මාත්‍යක් පමණ ඒ දැනුම තමයි සත්‍ය ඒකාත්මික කුපුලයක් වශයෙන් ගන්නදී ඒ දැනුම පවා සම්පූර්ණයෙන්ම නිවකතේ වශයෙන් නිරුණාන ලෝකයේ කිසිම තැනක කිසිම තත්ත්වයක ආවදාවක් ගන්න නැති වෙන්නේ කොහොමදේ මම කියලා ගන්න මොනතරම් දෙයක් තියෙනවද කියන පැහැදිලි පස්සට අවබෝධය දෙන්න තුළින් ආත්මමානයේ නිරෝධය අඥානීය දුරට පසුව සත්‍යයක් හදාගන්නට සාමවත් වෙනවා. අන්න ඒක තමයි අපට පුළුවන්කම දෙන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ මේ පාඨනාව සංසාරයේ සම්පූර්ණ ප්‍රයෝජන කරලා උත්තමෝ කර්මඵලයේ සාක්ෂාත් කරගන්න. එතකොට අප මේ අද දේශනා ටිකක් ගම්භීරයි කියලා ප්‍රකාශ කරේ. මේකේ හැම දෙයක්ම තේරුම් ගන්න තේරෙන අයට තේරුම් ගන්නට පුළුවන් වෙයි කියන අදහස පෙරට කරන හතර පහ දෙනෙකුට ප්‍රවචනයක් දෙන්නේ කියන අදහස පෙරට කරන අද දේශනාව පැවැත්වි. මේ දක්වා කරන දේශනාවේ මේනක තේරෙන කරුණෙන් සාරාංශය මෙන්න මේකයි. අපි මේ සංස්කාර ස්කන්ධයේ ආස්කාරයේ මැද ආදීනේ මැද නිස්සන්නේ මැද කියන පක්ෂ තුනට පිළිතුරු කරන විස්තර කළේ. එහිදී සංස්කාරයෙන් මැදින් විස්තර කළේ සංචේතනාවලට පිළිබඳව. මේ පිටින් නිසා යම් කිසිකයක් ප්‍රවණතාවක් දැනෙන්න නම් ඒකයි සංස්කාර ස්කන්ධය කියන්නේ ඇති සංස්කාර සංස්කාර ස්කන්ධය තුළ ඇති ආස්කාරය කියලා කියනවා. ඒක අතීතාරම්ම වශයෙන් සානාගාරම්ම වශයෙන් බෙදා බලනකොට ඒ ආස්කාරයේ අරමුණ ප්‍රතිනිමිති ඇතිවන්නේ සමාධියේ සිටින කොහෙන්ද කියන තේරුම් ගන්නවා. වර්තමානගත එක සම්බන්ධ කර තේන ඒ වගේ සමාන කාරණාවල විශ්ලෝකේ වර්තමානයේ යම් කිසි ආරම්භයක් ආස්වාද කරනවා නම් මේ කියන්නේ සමාගයේ පිටතෙන් සුපිරිසක් ගලා යන නිසා ඒ සිතුවිලි ආස්වාද කෙරේ. මේ වැඩේ කියන්නේ යම් කිසි ආස්වාදයක් අත්දැකලා ගන්න ඒ ආස්වාදය සම්පූර්ණයෙන් දුක්ඛමත් භාවයකට පත් වන තුරින් වූ නැත්නම් මේ ආස්වාදයේ කිවිලි කියනකොට ඒ ආස්වාදයේ හඳුනෝ ආරම්භයේදී සිටින ආස්වාදයක් නොලැබෙනවා. මේක තේරුම් ගන්න පුළුවන් නේද? එතකොට ඒ සංස්කාර ස්කන්ධයේ ආස්වාදේ සම්මා සමා විසින්ම ගැට කරගත් ධර්මයක් සංස්කාර ආස්වාද සමාධියේ තමාගේ සිත තමාගේ සිතින් මල්ලාගෙන කරන කටයුත්ත මුලාව කියන අවබෝධයෙන් පින්නකට දෙනදයි අපේ කන ඒ සංස්කාර ස්කන්ධයේ ආස්වාදේ දර්ශනවත් වෙනවා. ඊට පස්සේ අපි මේ ත්‍රිපිටකයේ සංකීර්ණත්වය සංදරාගේ වස්තන අනුශේතන මාස්පාදේ දැක්වෙන ආකාරය දෙන්නේ සංහාන්සේ කොහොමද සේකල හැක්කේ කියන කාරණේ ගැන විස්තර කරනවා කියන්නේ ඊට පස්සේ සංස්කාර ස්කන්ධයේ ආදීනයක් දැනුම් කළා ඒ ආදීන වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාරා ඇතැයි කියා දක්වා තිබෙන ප්‍රකාශයක් අනුව කියනවා මේවා අනිත්‍ය මේවා විපරිණාමයට පත් වෙන ඒකයි මේ සංස්කාරවල තියෙන ආධිනේ කියන ඒ ආධිනේ කරලා සංකේරෝ ආධිනේ කියන ඒක සමාධියේ බාහින් බාහින් සංස්කාරයන් සංස්කාරයේ ගැටගෙන සංස්කාරයේ නිමග්න කරගෙන ජාති ජාතිය සම්බන්ධ කරගෙන සංස්කාර සංදේශනේ සිදුවන ආධිනේ කියලා කියනවා සංස්කාරයන් සංකේතණය වශයෙන් ගණන් කරේ ඒක ඇතුළේ මුලින්ම මාසික කතාවන මහතනාදේකට පමණයි ඒ නිස්සාරණයට සිතපත් නොදැහැන්නේ සිතක සංස්කාර බලනවා කියන ඒ සංස්කාරයේ නිස්සාරණේ ලබා ගැනීම සඳහා අනිත්‍ය සංඥාව භාවිතා කරන්න දෙයක් මේ දක්වා කියන ධර්මයේ සාමාන්‍ය සාරාංශය වෙනසයි මේ දක්වන ක්‍රමයේ යම් ධර්මයේ දේශකතර දක්වනා ඒකකසේ කාන්ත වශයෙන් මේ සංස්කාරයන්ගේ පවත්නා සංග්‍රහයේ සම්පූර්ණ ප්‍රවේණ කරලා උත්තම අටක් වලින් අමා මහ නිවන සංකේමල වාසනාකාරී උදා වේවා කියන්නේ අප මේ සංස්කාරය දැන් නතර කරගන්න. ඔබ සැලකෙන නිවන් සුවය අත්පත් වේවා.